විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි සුපතල වික්ටෝරියානු රජන පිළිබඳව ඇමරිකාව නිපැයූ නාටක මාලාවේ නාමාවලිය සඳහා මාටින් ෆිප්ස් විසින් නිර්මාණය කළ සංගීතාංගය අද පළමු ප්‍රණීතාංගය ලෙසට ෂට්‍රාංජ වසර 1956 තිරගත වූ හින්දි සලරුවක්. කඩිමුඩියක් නොතිබූ එම යුගයේ එය ඉමිහිරි සංගීතයෙන් රස ගැන්වූයේ සී රාමචන්ද්‍ර විසින්. තුරුණු වී පසු වූ ලතා මංගেশකර්ගේ සුරතල් කටහඬ සමග හේමන්ත් කුමාර්ගේ ප්‍රතාපවත් හඬ මුසු වූ ඊට ඇතුළත් අපූර්ව ගීතයකට දැන් සවන් දෙමු. මොකදැයි විමසන ඔහුගේ ගැඹුරු කටහඬට වශී නොවන්නේ කවුරුන්ද? මේ බටහිර ගායක ජොෂ් ටර්නර්ගේ Would you go with me ගීතයයි. from town to town and never shut it down. Would you go with me if we were lost in fields of clover? Would we walk even closer until the trip was over? And would it be okay if I didn't know If I gave you my hand, would you take it and make me the happiest man in the world? If I told you my heart couldn't beat one more minute without you, girl, would you accompany? set you free. සයිදෝ චීන ටෙලිනාට්‍ය මාලාවට ඇතුළත් සංගීතාංගයක් දැන් රස විඳිමු ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සිනමා සංගීත ක්ෂේත්‍රයට සේඳ වූ මුල් යුගයේ ඔහු නිර්මාණය කළ රසපූර්ණ ගීත කීපයක්ම ඇතුළත් වූ තිරපටයක් සීතල වතුර මුල් තනුවට අනුරූපව වැයෙන වාද්‍ය ඛණ්ඩ ඔස්සේ මූලික මිහිර තවදුරටත් තීව්‍ර කරන මේ ගීය ගායනා කළා ගායිකා ලතා වල්පොල ගීපත ගෙත්තම කරුණාරත්න අබේසේකරයන්ගේ විශ්ව මధుර ඔබේ සංගීත රසාස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි වසර 1797 උපත ලද ඔස්ට්‍රියානු ජාතික ෆ්‍රාන්ස් ෂූබර්ට් මහා සංගීතවේදියාගේ 31 වසරකට සීමා වූ දිවි ගමනේදී කළ නිර්මාණ අතර මේ නිෂා ගීතය නැමැති සංගීතාංගයට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. රාත්‍රියේ තම පෙම්වතිය අභිමුව කොඳුරන ආදරය නිවිසැනසිල්ලේ රස විඳින්න. Thank you. අද අතහිත හේමන්ත සපරමාද සමග සමන්ත පියසෝම නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදන අධීක්ෂණය අශෝකා බාලසූරිය ඉදිරිපත් කළ මා මහේන්ද්‍ර වික්‍රමාරච්චි විශ්ව මధుර සැලසුම සහ පිටපත විජිත් කුමාර් සේනාරත්න මම වාසනාවන්ත වුණා ඇත්තම ගුවන් විදුලියත් එක්ක වැඩ කරනකොට ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට මට රැකියාව කරන්න ලැබීම. අදටත් මම පාරේ කොතනක බහැලා ගියත් මොන ගමකට ගියත් මොන නගරයකට ගියත් මොන මිනිසුන් කණ්ඩායමක් හම්බ වුණත් මගේ හඬ එකවර හඳුනා ගන්නවා. පුද්ගලයා නොදැක්කත් මගේ හඬින් මාව කවුද කියලා ඔවුන් හඳුනා ගන්නවා. ඉතින් ඒක මම හිතනවා කෙනෙකුට ලබන්න පුළුවන් වාසනාවක් කියලා. ලබන්න පුළුවන් ඉහළම ස්ථානයකට මම ගිහින් තියෙනවා. මට ආපහු එරලා බලනකොට මට ලොකු වින්දනයක් තියෙනවා, ලොකු සතුටක් තියෙනවා. මම හිතනවා මම ප්‍රවෘත්ති නිවේදිකාවක් වශයෙන් ගුවන් විදුලියට කරපු මෙහෙය වගේ එසවීම මගෙන් ගුවන් විදුලියට ලොකු ආලෝකයක් ලැබුණා කියලා මම එදා ප්‍රවෘත්ති නිවේදනය කළ රාම්‍යා වන්දසේකර. විශ්සයි විස කටහඬට අරුතක් පෙරවරු 10යි විනාඩි 27යි දැන් වෙලාව මේ මීරු ගීහඬ ගායන ශිල්පී සෝමතිලක ජයමහා මලක් වෙලා පනාරණේ කිපෙවි මාසුලම් වැලක් දී ඔබ පිස සමාවි පුර සංගත් වෙලා ඔබ අහසේ දිලෙවි මා ගඟත් වෙලා සඳ එළියේ ගලාවේ කුසලයි ඔබ මලක් වෙලා වනාරණේ කිපෙවි මා සුලං රැලක් වී ඔබ පිට සමාවි පුර සඳක් වෙලා ඔබ හසේ තිලෙවි මා ගඟක් වෙලා සඳ එළියේ කලාවේ මලක් වෙලා වනාරණේ පිටේවි මා සුලංගලක් පියව පිට හමාවි පුර සඳක් වෙලා ඔබ අහසේ දිලෙවි මා සංගක් වෙලා සඳෙලි තලාවි